තෙරුවන් සරණයි ප්‍රතිපදාව සරලව නිවන් දකින ප්‍රතිපදාව සරලව අපි සාකච්ඡා කරගෙන ආවා. එදිනෙදා ඔබ කටයුතු කරනකොට ඔබ කුමන තරාතිරමක කෙනෙක් වුණත් ඔබ ගිහියෙක් වුණත් භික්ෂුවක් වුණත් කුඩා දරුවෙක් වුණත් වයසක කෙනෙක් වුණත් තරුණ කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසව ඒ කියන්නේ ඔබට හිතක් තිබෙනවා නම් මිදීමක් තිබෙනවා ඔබට පුළුවනි අපි අය මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. අපි අය මිත්‍යාවට තවත් දුරටත් රැවටෙන්නේ. දෙය ලෝකයේ මැව්වා කියනවනම් ඒ දෙයයන්ට ඕන විදිහට මේ ලෝකේ සියල්ල සිදු වෙනවා කියනවනම් ඒකම මිත්‍යා දෘෂ්ටියක් බව ඔබට වැටහෙනවා. ඇත්තටම මේ තියෙන ලෝකේ අපිට මේ පේන, ඇහෙන, දැනෙන ඒ ලෝකේ සත්‍යයක්ද? නාගස්, අඹගස්, නුගගස්, පොත්, මේස, පුටු, ගෙවල්, දූදරෝ, ඉර හඳ, ඇලදොල් මේවා නම් නේද? ඉංග්‍රීසි භාෂාව වෙනම શબ્ද චීන භාෂාවෙන් වෙනම શબ્ද කරනවා දමිළ භාෂාව වෙනම ශබ්ද කරනවා. ඒ ඒ පරිසර සමාජ පසුබිම් සංස්කෘතිය ඒ ඒ අයගේ දේශගුණික විපර්යාස මේ ශබ්ද ඒ ඒ හැඩතල වලට දීම කොයිතරම් දුරට සත්‍යක්ද මේක මා ඇත්තටම අපි කතා කරන ඇත්තටම ඒක යථාර්ථයක් නෙමෙයි. අපි මේ කතා කරන භාෂාව යථාර්ථයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. ඒක තේරෙනවා. ඕන කෙනෙකුට තේරෙන්න ඕනේ. එහෙමනම් අපිට මේ මේසපුටු ඇඳන් එහෙම නැද්ද? ඇත්ත කතාව නම් අපේව සිතුවිලි නේද? ඒ අපි හැම දෙයක්ම ඒ shabdයක් අපිට අපිට මේසි කියන શબ્දය આવොත් අපිට රූපයක් ලැබෙනවා. ඇත්තටම මේකෙන් තේරෙනවා මේ නාමය රූපයි එකතු වෙලා තමයි තියෙන්නේ කියලා. සාමාන්‍ය මුකුත් දන්නේ නැති කෙනෙකුට පුංචි දැනුමක් එහෙම දැනෙනවනේ. බලන්න. කොයිතරම් සරලයිද එහෙම බැලුවොත් මේ ධර්මය. අපි ඉන්නේ ලෝකයේ ඇත්ත කරගෙන නම්. දැන් මේ ධර්ම ගැන අවබෝධයක් නැති කෙනෙක් මේ මේ මේ මේස පුටු ඇඳන් නුගගස් නාගස් මේ මේ කියන විදිහට මේ මේ භාෂාව මේ සිතට රැවටිලා නේද ඉන්නේ මේ සිත කියලා දෙයක් ඇත්තටම නෑ නේද අපි ඔබට ඒක පැහැදිලි කරා දේශනා ගණනාවකින් සිත කියලා දෙයක් නැහැ සකස් වෙනවා නැති වෙනවා හේතු තියෙනකොට ඇති වෙන ස්වභාවයත් හේතු නැති වෙන විට නැතිවෙන ස්වභාවයක් මේ ලෝකයේ ධර්මතාවයක්. ලෝකය කිව්වම ලෝකයක් තියෙනවා කියලා ඉතින් මේ භාෂාවේ හැම වචනයක්ම තියෙන බව අඟවනවා. පුටුව කිව්වොත් පුටුව තියෙනවා. අමුතෙන් තියෙනවා කියන්න ඕනේ නැහැ. පුටුව කිව්වහම ඒක ඇතුළේ ඒක අන්තර්ගතේ තියෙනවා කියන එක තමයි. මේසෙ කිව්වහම අමුතෙන් තියෙනවා කියන්න ඕනේ නැහැ. මේසෙ තියෙන බවට අන්තර්ගතයි මේසෙ කියන වචනේ කිව්වහම ඇති. එතකොට මේ shabdේ අපිට මේ ලෝකේ ඇත්ත කරලා. එතකොට මේ shabdේ බාහිර මහ වල නැහැ. ඔබට එම්ම සරලව කතා කරොත් මේ ඔබට පේන දේ එතකොට ඔබ හිතන දේ නෙමෙයි. මේ හිතන දේ පේන දෙයට අයිති නැහැ. අපි ඇත්තටම ජීවත් වෙන්නේ හිතන දේත් එක්ක. අපිට සිතුවිල්ලක් දුකයි අපිට සිතුවිල්ලක් දුක ගැනත් තියෙනවා. සැප දුක්ඛ දුක දුක්ඛ. එතකොට සිතුවිල්ල තමයි අපේ මේ චිත්ත ලෝකේ. චිත්තේන නියති ලෝකේ. සිතුවිලි වල ලෝකේ. තව විදිහකින් මේ වචන වල ලෝකේ. තව විදිහකින් භාෂාවෙන් හැදුණු ලෝකේ. තව විදිහකින් මේ සිත කියනකොට නාමයි රූපය ගැට ගැහුණු ලෝකේ. අපිට සරලව එක වැටේනවා. දැන් ඒක ඇත්තක් නෙමෙයිනේ. දැන් අපි ගත්තොත් අපි කොච්චර රැවටෙනවා තියෙනවද? අපි සමහරලාට රත්තරන් බඩු කඩේකට ගිහිල්ලා කැරට් 24 රත්තරන් කියලා කැරට් 22 රත්තරන් කියලා ගේනවා. නමුත් අපිට යම් කිසි දවසක ඒක උරගාලා බැලුවම තේරෙනවා ඒක බාලයි කිය. ඒක කැරට් 22 රත්තරන් නෙමෙයි කිය. අපි රැවටිලා. මේ දිලිසෙන සියල්ල රත්තරන් නෙමෙයි. අන්න ඒ වගේ. සමහරවිට මේ ඉමිටේෂන් රුපියල් 100ටත් තියෙන 200 පොඩි ගණන් වලටත් තියෙන දිලිසෙනවා. රත්තරන් වගේ. නමුත් දිලිසෙන සියල්ල රත්තරන් නෙමෙයි. ඒතකොට මේ මේ අපි මේ අපි දාගන්න වටිනාකම රත්තරන් කියලා. අපි දාගන්න වටිනාකම මේ අතර මේ පුංචි කොල කෑල්ලකට රුපියල් 5000 කියලා වටිනාකමක් දුන්නොත් අපිට ඒකේ අපි නේද ඒ ඒ ඒ අගේ ඇති කරලා තියෙන්නේ. ඒක බාහිර තියනවද? දැන් ඇත්තටම බාහිර 5000ක් තියනවද? එහෙම නෑ නේද? අපි හිතන දෙයක් නේද? අපි මේ 5000ට වටිනාකම දුන්නා වගේ නෙමෙයිද අපි මේ පොතට වටිනාකම දීලා තියෙන්නේ. මේක බුද්ධ ආගමේ පොත. මේක ත්‍රිපිටකයක්. මේක මේක නිකන් එක්සයිස් පොතක්. මේක ඉංග්‍රීසි පොතක්. මේ නම් මොනවද? ඒවා අපේ සිතුවිලි නේද? සිතුවිලි බාහිර තියනවද? හොඳටම තේරෙනව නේද මේ සිතේ අපි මවාගත්ත ලෝකයක ජීවත් වෙනවා කියලා. මේ ලෝකයේ ඇත්ත දකින්න ඔබ උත්සාහ කරනවා නම් ඔබට ඇත්ත පේනවා. ඔබ නුවණ යොදවන්නයි ඕනේ. ඔබ කියන්නේ ඔබට නුවණ නැහැ කියලා. නෑ ඔබට නුවණ තියෙනවා. ඔබ කියන්නේ ඔබට නුවණ සිහිය නැහැ කියලා. නෑ ඔබට මේ සේරම තේරෙනවා. ඔබ තාම හිතලා නෑ. ඔබ තාම සත්‍ය දකින්න උත්සාහ කළා නෑ. ඔබ රැවටිලා ඉන්නේ. ඒ රැවටීමෙන් අපි මිදෙන්න ඕනේ. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ අය අපිට ඉදිරිපත් කරනවා අදහස්. එයි සිත දකිනවා. උත්සාහ කරනවා. ඔබ සිත දකිනවා කියනකොට අපි අපිට එක දෙයක් දකිනවා. ඔබ උත්සාහ කරනවා. ඒ පණිවිඩය තුළ ඒක තියෙනවා. ඒක බොහොම හොඳයි. අපි ඒක අගය කරනවා. ඔබ කවදා හෝ ඔබේ සිතේ දුකෙන් එක එක මොහොතක ඔබ සියදෙවි නසා ගන්න හරි ඔබේ ජීවිතේ වටිනාම මොහොතක ඔබේ ජීවිතේ ඊටාම තීරණාත්මක ඔබ මොහොතක ඔබට මේ සත්‍ය දැකීමේ පුහුණුව විශාල දෙයක් කරાવી. එය ඔබට ඔබගේ වටිනාම මේ මේ අවබෝධයේ වටිනාකම ඔබට වැටහෙවි එදාට. මේ සත්‍ය අපි රැවටිලා අවිද්‍යාව ඝන අන්ධකාරයේ ඉන්න තාක්කල් අපි අවිද්‍යාව මෝහ ඝන අන්ධකාරයේ දුකට වැටෙන්න ඉඩ කොයිතරම් වැඩිද අපි මේ මැරිලා ඉපදෙන එකක් ගැන හිතන්න ඕනේ අපි නිකම් මේ ඉන්න මේ ජීවත් වෙන මේ මොහොතේ ඔබ ගන්න තීරණ ඔබ කතා කරන දේවල්, ඔබ හිතන් ඉන්න දේවල් සම්පූර්ණයෙන්ම රැවටීමක් ඇතුළේ නම් ඔබේ රැවටීමෙන් මිදිලා සත්‍ය දකින්න එක වරදක්ද? එතන කොතනද වරදක් තියෙන්නේ? සත්‍ය නේද ඔබ දැනගත යුත්තේ? කවදාරේ ඔබට සත්‍යෙට මුණ දෙන්න වෙනවනම් අපි මේ හරියට කුලියට ගත්ත ශරීරයක් වගේ අර කුලියට වාහනයක් අරගෙන ගමනක් යනවා වගේ මේ ශරීර කූඩුවේ මේ සිතක් ඇති වෙලා මේ සිතක් එක්ක නේද අපේ මේ ගනුදෙනුවක් තියෙන්නේ. මේ ශරීරය හරියට කුලියට ගත්ත වාහනේ වගේ නේද මේ අපි නැගලා ඉන්නේ. බලන්න මේ වගේ නිකන් පොඩි උපමාවක්. ඇත්ත. මේ සත්‍ය අපි දකින්න ඕනි. මේ සිත කියන්නේ කුමක්ද කියලා අපි දකින්න ඕනි. මේ සිත සත්‍ය දකින්න එකයි යථාභූත ඥානය කියන්නේ. අපි සත්‍ය දැනගන්න ඕනේ. එක වචනයක් අපි කියව යුතුමයි. ඔබ ඉන්න මේ සමාජය තුළ හරි කියලා දාගත්ත සම්මුති ටිකක් තියෙනවා. මේ ඉර ඒ සම්මුති නාමයක්නේ. මේ හඳ ඒක සම්මුති නාමයක්නේ. මේ රෑ ඒක සම්මුති නාමයක්. මේ දවල් ඒක සම්මුති නාමයක්. මේ පෘථුවිය ඒක සම්මුති නාමයක්. මේ අහස මේ සම්මුති නාමයන්නේ සේරම. ඒ වගේම අපිට අපි දැකලා නැති දේවල් කොච්චර තියෙනවද අපි හිතාගෙන ඉන්න. ඒවා සේරම සම්මුති නාම. ඒවා අපි අපි අහලවත් දැකලවත් නැති ඒවා. අපි අහලවත් දැකලවත් නැති ඒවා ගැන කෙසේ වෙතත් අපිට මේ පේන දේත් සම්මුති නාමයක්නේ. දැන් එළියේ තියෙනවද 5000 කොලයක්. ඒකේ අපි නේද දාගෙන ඒ වගේ එළියේ අපි හිතන දේවල් තියෙනවද? නැහැ නේද? ඒ අවබෝධය ඔබට ඕනි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. ඒ වගේම එළියේ එහෙම නෑ වගේම පේන දේ සත්‍යයක් නොවන තැන ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට ඔබට මේක වැටහෙනවා. අපිට මේ නොපෙනෙන දේවල් කොච්චර අපි හිතන් ඉන්නවද? ඒවත් ඇත්ත කියලා. 5000 කොලේ කියලා එකක් තියෙනවා කියන එකත් එළියේ අපි මේ පේන දේත් අපිට සත්‍යයක් නොවනකොට ඒකට හොඳම උපමාව තමයි මේ සත්තුන්ට මේක තේරෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් මේ ජනේලෙට ඇවිල්ලා කොටන කුරුල්ලා දිහා බැලුවම අපිට තේරෙන මේ කුරුල්ලට කවදාවත් තේරුම් ගන්න බෑ. මේ ජනේලෙ කුරුල්ලෙක් නෑ කියලා. ඒක නිසා ඊයා කොටන්නේ. අපි දකිනවා සමහරලාට දුර පළාත්වල ඔය ඔය ඔය කන්නාඩි වල වඳුරෝ රෙලා ඒ ඒ ඒ රැවටෙන හැටි. ඒ වගේ අපි අපි මේ ධර්මයේ තුල අපිට බුදුන් වහන්සේ දේශනා කරන ඒ ධර්මයේ තුල අසන්න ලැබෙන තනක් තියෙනවා. මේ ධර්මයේ තුල ඒ දණ්ඩක් උඩ යන බල්ලෙක්. පොකුණකින් දියබෙන්න ආපු බල්ලෙක්. පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා හිතලා වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම වල දෙනවා. මේ සත්තුන්ට මේ මේ මිරිඟුව වැටහෙන්නේ නැහැ. ජලය කියලා හිතාගෙන මිරිඟුව පස්සේ ගිහිලා මැරෙන සත්තු ඉන්නවා. ඒ වගේම ගින්දරට පිච්චෙනවා කියලා දැනුණත් පළඟැටිය කොච්චර පිච්චුණත් අපි දවසක් පෙන්නවා ඔබට අපේ අත්දැකීම ප්‍රකාශ කරා. මේ කොච්චර දැනුණත් මේ පළඟැටිය ගින්දරටම පනිනවා. ඒක සැපයි කියලාමයි දැනෙන්නේ. පිච්චිලා මැරෙනවා. ඒ වගේ අපිත් මේ රැවටිලා බාහිර ලෝකෙ සැප තියෙනවා කියලා මේ දුවන දිවිල්ල පළඟැටිය පිච්චිලා මැරුණා වගේ අපිත් මේ මායාවට අර මුවා මිරිගුව පස්සේ දුවලා හති වැටිලා මැරුණා වගේ අපිත් මේ ජීවිත කාලේ ඒ ලෙවල් කළා ශිෂ්‍යත්වයේ O level A level advanced level මේ අවසානයේ මේ උපාධි අරගෙන රැකියා කරයි කියලා අවසානයේ මොකද්ද කරලා තියෙන්නේ කස් හද ළමයි හදලා වයසට ගිහිලා මරණයි කියලා මොකද්ද වෙන්නේ මේ අපි අපි අර මිරිගෝ පස්සේ දෝපු මුවාට විච්ච දේ නේද අපි හති වැටලා මැරලා නේද අවසානයේ මැරලා යනවා නේද මේකේ ඊට වැඩිය පරම සත්‍යයක් මේ ලෝකේ තියෙනවා ඒක අපිට දකින්න ඕනේ මේකට ධම්මචක්කුසේ පහළ වෙන්න ඕනි කියන්නේ ඒකයි අපේ පියවි ඇසට නොපෙනෙන බොහෝ දේ මේ ධම්මචක්කුසේ අවදි වුණාම ධර්මයේ තුලින් පේනවා. ධර්මතාවය කියන්නේ ලෝකේ පරම සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය සත්‍යමයි. ඒ සත්‍ය ඇයි අපි දැනගන්න ඕනේ නැද්ද? අපි අන්ධයෙක් වගේ ඉපදිලා අන්ධයෙක් වගේ මැරලා යන්න කවුද කැමති වෙන්නේ? ඇයි අපිට ඇස්සෙල්ලා ලෝකේ බලන්න බැරිද? අන්න ඒ වගේ තමයි. මේ සත්‍ය ඔබ දැකිය යුතුමයි. මේ සත්‍ය ඔබ දැනගත් දැනගෙන ඔබ මේ සත්‍ය දැනගත්තයි කියලා ඔබට යහපතක් මිසක් අයහපතක් කවදාවත් වෙන්නේ නැහැ. මේ සත්‍ය දැනගත්ත කෙනා මහා සාන්ත සුවයකටපත් වෙනවා. කිසිම දෙයකට ඔහුගේ රැවටීමට මුලා වෙලා අර හඬන වැළපෙන දුක්ඛ දෝමනස්ස වලින් ඔහු මිදෙනවා. ඔහු මේ ජීවත් වෙනකොටත් සුඛයටපත් වෙනවා. සාන්ත සුවයටපත් වෙනවා. මේ සත්‍ය අවබෝධ කිරීම තුළ යම් කිසි අයෙක් යම් කිසි ප්‍රමාණයකට මේ සත්‍ය දැනගන්නවා කියන්නේ ඔහු ඒ තරමටම සුවපත් වෙනවා. ඔහුට ඒ සුවය උරුමයි. ඔහු ඒ දුකෙන් යම් කිසි ප්‍රමාණයකට ඔහුට එන්න තිබුණු දුක් අන්දරාවෙන් යම් ප්‍රමාණයක් මෙලෝ වශයෙන්ම අඩු වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ මේ සියලු සිතුවිලි වල සත්‍යස් දකින්න තැන ඒ සංකාර සමතේ වෙන තැන. ඒ සාන්ත සුවේ ඔබට උරුමයි. ඔබ මැරිලා නෙමෙයි. මැරිලා ගිහිලා ලබන දෙයක් නෙමෙයි මේ. මේ මොහොතෙත් ඔබට ඒක තියෙනවා. අපි දවසක් ඔබට කිව්වා අපි ජීවත් වෙන්නේ අපි ඉගෙන ගන්නෙ අපි රැකියාවක් කරන්නේ අපි කසාදයක් බඳින්නේ අපි මේ මොන දේ කරන්නේත් ධර්මය අවබෝධ කරගන්න වෙන්න ඕනේ මේ සත්‍ය අවබෝධ කරගන්න වෙන්න ඕනේ සත්තුන්ට මේක තේරෙන්නේ නැහැ සත්තුන්ට නොතේරුණාට මේක මනුස්සයට තේරෙනවා. මනුස්සයා මේ හැම දෙම කරන්නේ එයා සත්‍ය අවබෝධ කරන්න වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම දෙයක්ම එයා ඉගෙන ගන්න ජීව ඒ සේරම කරන්නේ ශරීරේ නඩත්තු කරන්නේ ශරීරේ නඩත්තු කරන්න මේ ශරීරයට ආහාර සපයන්න යම්කිසි මුදලක් අවශ්‍ය වෙනවා අපිට එදිනෙදා ඒ නඩත්තුව සඳහා ඕනි කරන ඒ ඒ සඳහා අපිට ජීවනෝපාය සාදා ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ඒකයි අපි කිව්වේ ඔබ ඉගෙන ගන්න, ඔබ රැකියාවක් කරන්නේ, ඔබ කසාදයක් බඳින්නේ, ඔබ ජීවත් වෙන්නේ මේ ශරීර කූඩුවේ පැවැත්ම ඔබ භාවිතා කරනවා මේ සත්‍ය අවබෝධ කිරීමට. කිසිදා සසර දුගතියකට නොවැටෙන්න එයම හේතු වෙනවා. අන්නේ අරමුණ ඇතුවයි අපි සියල්ල වැඩ අපි සියලු කටයුතු කළ යුතුවන්නේ. අනේ අන්නේ අවකල්පමේ පරිවර්තනය ඔබ තුළ සිද්ධ වෙනවා කියන්නේ එයයි වස්සග්ග පරිණාම වෙන්න හේතු නිවනට නැමුණක් කොට පවතින කිසිදා දුගතියකට නොවැටෙන නියත සම්බෝධි පරායන වන ඒ බුද්ධ වචනයට ඔබ අනුගත වන මූලයේ බීජය තියෙන උතනයි. මේ අපි කතා කරපු වචන කීපේ ඒ වෙනුවෙන් ඔබට හේතු වෙන්න ඕනේ. එයයි ඇත්ත. එයයි ඇත්ත. ඒ අනුවයි අපි මේ සැක මේ අවබෝධය ඇතිවයි අපි මේ මාර්ගය තුළ කටයුතු කළ යුතුයි. දැන් ඔබ කලබල විය යුතු නෑ. ඔබ ඔබ වයසට ගිහිල්ලා කලබල වෙලා අන්තිම මොහොතේ වියරුවෙන් දඟලන්න අන්තිම මොහොතේ පන්සල් වාගෙන යන්න ඒ මේ සීල විහාර හොය හොය දුවන්න එහෙම වෙන්න අවශ්‍ය නැහැ. එහෙම විකෘති මනසකට වැටෙන්න අවශ්‍ය නැහැ. අපි දශක කීපයක අපේ වැටි හිටි પરම්පරාවල දැක්කා. එවැනි පිරිහීමක්. ධර්මය අවදි වෙලා නොතිබුණු නිසා. නමුත් මේ යුගයේ ධර්මය හොඳින් අවදි වෙලා තියෙනවා. හොඳින් ධර්මයේ ඉස්මතු වෙලා තියෙනවා. දැන් බොහෝ අය මේ ධර්මය අවබෝධ කරගෙන බොහොම සාන්ත සුවයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ වැඩි පිරිසක් මිත්‍යා දෘෂ්ටික වුණත් මෙවැනි අයත් මේ සමාජෙ සිටිනවා. ඒක ඔබට මේ ඇහෙන ධර්ම දේශනෙන් වැටහෙනවා. ඒ නිසාමයි මේ පණිවිඩය වැදගත් වන්නේ. මෙතනදී ඔබ ඔබ මේ පණිවිඩය අසනකොටම මේ සත්‍ය යමෙක් දකිනකොටම එයා පුජ්‍යල භාවයෙන් මිදෙනවා පළවෙනි දේ. පළවෙනි දේ එයාගේ දෘෂ්ටියක් ආත්ම තණ්හාවක් දැඩිව තිබුණා නම් මමත්වයක් අන්න ඒක ගිලිනවා. යස් මහා සාන්ත සෝයක් දැනෙනවා කියන්නේ යට දැනෙන ඔය සබා දහමේ කොටසක් කියලා. සත්‍ය දැනෙන ගන්නවා. මේ සිතුවිලි වල මායාව එයා දකින්නේ. එයා මේ එන අරමුණේ සත්‍ය දකින්නේ. අපි ගිය පාර අපි දැන් දේශනා ඔබට එක දිගටම ඉදිරිපත් කරගෙන ආවා. ඇත්තරම ඒ සමහර දේශනා එකම දේශනේ කොටස් වලට තමයි ඉදිරිපත් කරන්නේ දීර්ඝ දේශනා නිසා. ඒක බොහෝ අයට ඒක මේ අපේ මනුස්ස මනසේ ස්වභාවය ඒ යන ආකාරයක් තියෙනවා. ඒක නිසා තමයි විනාඩි 45කට අඩු ඊට වැඩි එක දිගට යන්නේ ඒවා අවසානයේ අහනකොට මුල් ටික ගිලිහිලා. අනේ නිසා තමයි එවැනි කොටස් විදිහට ඉදිරිපත් කරන්නේ ගැඹුරු පැත්තකට යන කාරණා විශේෂයෙන්ම ඒක නැවත නැවත සිහි වර්ජනය වෙනවා. නැත්නම් ඔබ එක දේශනයක් එක මොහොතක ඇහුවා එතනින් ඉවරයි. නමුත් ඔබ ඒක නැවත අර අසනවා කියන්නේ ඔබ ඒ කියන්නේ ඒ ඒක තුල ඔබට ඒක බහුලී කතා වෙනවා. නිතර නිතර ඒක ඔබ සත්‍ය පැත්තට හැරෙන හේතු වෙනවා. අපි විශාල කාලයක් අපි අනුසෝතය තුල බාහිරට රැවටුණු අය. අපි එක පාරින්ම අපි බාහිරෙන් අපිට ගැලවෙන්න බැරි වෙනවා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ ප්‍රතිපදාවක් පෙන්වන්නේ. මේ සත්‍ය දැනගත්ත කෙනාට බුදුන් වහන්සේ මේ කෘත්‍ය ඥානෙ සත්‍ය ඥානෙ ඇති කෙනාට කෘත්‍ය ඥානෙ පනවන ප්‍රතිපදාව. ප්‍රතිපදාව තුළ සිදුවන්නේ ඔබ දැනගත්ත දේ යාව ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔබ දැනගත්ත දේ ධර්මයේ ඔබ දැනගත්තේ සත්‍ය ධර්මයේ ඔබ තම තම තුලින්ම ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙනවා. මේක ප්‍රායෝගික වෙනවා කිව්වත් හරි. ඒ කියන්නේ ඔබ මුලින් දැනුමක්නේ ඔබට තියෙන්නේ. නමුත් දැනුම කියන්නේ සිතුවිල්ලක්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ ඒක යථාර්ථයක් වෙනවා. උදාහරණයක් විදිහට ලුණු රහය කියන එක දැනුමක්. නමුත් ඒක ලුණු රහ ඔබ කනකොට ඔබට දැනෙන ප්‍රත්‍යක්ෂයේ යථාර්ථයක්. ඒක ඒක පරම සත්‍යයක්. ඒ කියන්නේ ඒක වචන වලින් සිතුවිල්ලට ගන්න බෑ. අන්නේ යථාර්ථයේ තමයි කිසිදා ඔබට මිය කෙන දෙයක් නෙමෙයි. ඒකයි මේක මේක සමුච්ඡේද ප්‍රහාණයක්. يعني ඒකයි මේක සම්පූර්ණයෙන්ම ඔබේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙනවා කියන්නේ පිරිහෙන දෙයක් නෙමෙයි. දැන් ලෞකික සිතුවිලි වලට අදාළ සිතට කොටු වුණු තැන තියෙන සියල්ල මායාවට කොටු වුණු තැන පිරියනවා. ඒවා මොකද අපි රැවටීම තුලයි තියෙන්නේ. නමුත් මේ ලුණු කාල ඔබ ඒ දැනෙන රස ලුණු රස තමයි ඥානෙ. විඥානය කියන්නේ ඔබට දැනෙන යථාර්ථය. ඒ ඒක කිසිදාක ඔබගෙන් ගිලිහෙන්නේ නැහැ. ඔබට ඒක යථාර්ථයක්. සත්‍ය අවබෝධය කියන්නේ අනේ යථාර්ථයට එන එක. ඒ ඥානය අවදි කර ගැනීමයි. ඉතින් අපි මුලින් ඔබට පෙන්වුවා මේ සිහියයි නුවණයි අර සමතේ වඩනකොට විසරණ හිත එක්තෙන් කරගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීලේ පිහිටා සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපි නීපකෝ බික්ඛු කෝයිමං විජටේ ජටා කියලා මේ මේ මේ මග තමයි ඒ ජටා සූත්‍රය පෙන්වන්නේ. ඒ මේ මේ කටයුතු කළ යුතු ආකාරය තමයි පෙන්වන්නේ. සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් කියනකොටම නරෝ කියන්නේ භික්ෂුවක් ඒ කියන්නේ අරමුණට සිතට එන අරමුණේ සත්‍ය දකින ආයක්ට්‍රය භික්ෂුව කියන්නේ භික්ෂුව කියන්නේ මේ මේ කහ සිවුරක් දාගෙන හිටියට නෙමෙයි භික්ෂුව අපි කිව්ව සුදු රෙද්දක්ද කහ සහ සිවුරක්ද එහෙම දෙයක් නෙමෙයි ඒක මේ සිත තුලින් පනවන දෙයක් ඒ විවික්ෂු භාවයෙන් පැවිද්ද උපසම්පදා බුදුන් වහන්සේ පිරිනිවන් ඒ ඒ භික්ෂු භාවයෙන් පැවිද්ද උපසම්පදා බුදුන් වහන්සේ ඒ පවරන්නේ ඒ නිසයි ඇයි ඒක මේ සිත තුළ පරිවර්තනය තුළ සිද්ධ වෙන භික්ෂු භාවයක් තියෙනවා. ඒ සිත එන අරමුණේ සත්‍ය දැකලා ඒ අරමුණෙන් මිදෙන එකයි භික්ෂු කියන්නේ. ශ්‍රමණ සූත්‍ර ඔබට දකින්න පුළුවන් භික්ෂු සූත්‍ර දකින්න පුළුවන් ආරාත්‍ය සූත්‍ර දකින්න මේ හැමදේම මේ ධර්මයේ තුල තියෙනවා. ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනවා මේ මේවා ඇත්තටම යථාර්ථයක්. මේ සිතට එන අරමුණට රැවටෙන කෙනා අසෘතවත් පෘථග්ජනයි. මේ සිතට එන අරමුණේ ඇත්ත දකින කෙනා ශ්‍රමණ. එයා තමයි භික්ෂුව. ඒකේ ඇත්ත දැකලා මිදෙනවා නම් ඒ මිදෙන තැන එතනට අපි කියන්නේ යථාභූත ඥානය කියලා. ඒ තමයි භික්ෂුව. දැන් එතකොට අසෘතවත් පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික භූමියේ ඔබ අවිද්‍යා මෝහගන අන්ධකාරේ ඒ පෘථග්ජන භූමියේ සම්මා දිට්ඨියට එන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා මේ යථාර්ථයට එන කෙනා පමණයි. ඔබ සම්මා දිට්ඨියට එනවා කියන්නේ විශාල කටයුත්තක්, විශාල පරිවර්තනයක්. ඔබගේ සිත තුළ තියෙන දෘෂ්ටි ඔබ එකින් එක මේ ආબોධයත් සමගම ගිලිහිලා යාවි. ඔබේ සිතේ තියෙන විශාල දෘෂ්ටි ගොඩක්. ඒකේ තියෙන ලොකුම දෘෂ්ටිය තමයි අපි මිට පෙර කතා කරලා තියෙනවා. මේ සමාජ සංස්කෘතිය තුළ ඒ ඒ අපි විශ්වාස ඇදහිලි සියල්ලම අපි හිතන් ඉන්න සියල්ලම බිඳ වැටෙනවා මේ සත්‍ය කරා යනකොට. ඒක මේ ඔබේ සිතේ සත්‍ය දැකීම පමණයි ඔබ කරන්නේ. නමුත් විශාල පරිවර්තනයක් සිදු වෙනවා. අපි උදේ පාන්දර නැකිලා දත් මදිනකොට, මූණ හොදනකොට, වැඩට යනකොට, ඇඳුම් අඳිනකොට, එළවලු කපනකොට, කෑම උයනකොට, රැකියාව කරනකොට හැම ඉරියව්වක්ම සතර ඉරියව්වම ඔබට දැන් පෙන්වන්න උත්සාහ කරා ගිය දේශනා මාලාව තුළ ඇවිදිනකොට කනකොට එළවලු අනනකොට වටපිට බලනකොට බිම බලනකොට බිත්තිය බලනකොට පොත දකිනකොට සිතුවිලි ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඔබ ඔබේ සිත ගැන හොඳ සීනුවණින් කටයුතු කරන්න ඕනේ අපි කිව්වා සිතට වහල් වුණු කෙනෙකුට සිතම ඇත්ත කරගත්ත කෙනෙකුට දුකම පමණයි උරුමවන්නේ කියලා. ඇයි සිත කියන්නේ මායාවක්. මේ සිත කියලා නෙමේද කෙනෙක් මිනිහෙක් මරන්නේ? මේ සිත කියලා නෙමේද හොරකම් කරන්නේ? මේ සිත කියලා නෙමේද ඔය තියෙන අවඩ සේරම කරන්නේ? එහෙනම් මේ සිත අපිට පිළිගන්න පුළුවන්ද? ජීවිත කාලේ මේ සිත කියන විදිහට කරලා කරලා ඔබ රැකියා කරලා සල්ලි එකතු කරලා ළමයි හදලා ඔක්කොම කරලා අවසානයේ උසාවියට ගෙනිත චූදිතයා වගේ ඔබ මැරෙන මොහොතේදී මේ සිත ඔබට වග කියන්නේ ඇයි ඔබ මැරෙන මොහොතේ ඔබට මහා දුකක් උරුම වෙනවා ඔබ දන්නේ ඔබට මොකද වෙන්නේ කියලා මේ සිත ඔබට අවසානයේ ඒ ඔබගේ අඳෝනාව මේ සිත බාරගන්නේ ඔබ කරන්න තියෙන සේරම ඔබ කරලා තියෙන සිතට එකඟව. සිත කියපු විදියට. නමුත් මේ සිත ඔබ සමග ඉන්නවද? නැහැ. අවසානයේ ඔබ යනකොට මොනවද ඉතුරු වෙන්නේ? ඔබට සැනසීමක් තියනවාද? ඔබට දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව නැතිනම් මේ සිතට රැවටුණු කෙනෙකුට නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේ සිතට රැවටුණු කෙනෙක්ගේ සිතේ තියෙන මහා දුක් අඳෝනාවක් ඇයි මේ සිත ඔබ හරියට දැක්කොත් ඔබට ඒක වැටහි. මේක මහා රැවටීමක්. මේක විශාල මායා ගුලියක්. අපි අපේ සිත ගැන මේ කතා කරන්නේ. මේ බාහිර කවුරුවත් ගැන නෙමෙයි. මේ ඔබගේ සිත ගැන මේ ඔබ කතා කරන්නේ. ඔබ සිත විශ්වාස කරනවා. ඒක නිසාම ඔබ අඬන්නේ. ඇයි ඔබ වෙලාවකට අඬන්නේ? ඇයි තව වෙලාවකට hina වෙන්නේ? අපි දවසක් ඔබට දේශනා සසර ගමනක අවසානයේ කියලා දේශනා මාලාවක් ඉදිරිපත් කරා. සසර ගමනක අවසානයේ කියන දේශනා මාලාව අපි පින්නුවේ ඒක තමයි. ඇයි අපි අඬන්නේ? ඇයි අපි hina වෙන්නේ? ඇයි අපි දුක් විඳින්නේ? ඇයි අපි අපි අපි මෙහෙම කතා කරන්නේ? මේ සිතේ මායාව පෙන්වන්න. අපි පාටි දාන්නේ, බර්ත්ඩේ පාටි දාන්නේ. අපි මේ සිත පෙන්නන ඒ රැවටීම මේ මේ සිත හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව. නමුත් සිතේ ඒක වහන්න සිත විසින්ම පාටි සිත විසින්ම පිරිසට යොමු කරනවා. සිත විසින්ම ටීවී බලන්න යොමු කරනවා. සිත විසින්ම ෆෝන් එකේ චැට් කරන්න යොමු කරනවා. සිත විසින්ම එක එක දේවල් ඔබට මායාවෙන් මවමව දෙනවා. ඔබව රවට්ටලා තියා ගන්නවා. ඔබ හැමතිස්සෙම කුල්මත් වෙවි ඉන්නේ උම්මාදයෙන්. මේ සිතේ උම්මාද කරුවා ඔබයි. මේ සිත ඔබට දීප උන්මාදෝස්සේ ඔබ මේ හැම දෙයක්ම කරගෙන යන්නේ. පෝනෝ භවික නන්දි රාග සහගත තත්ත සත්‍රාපි නන්දනී කියන මේ සිතේ තණ්හාවේ මායා ගුලිය අපි දකින්න ඕනේ. මේ සිතට රැවටෙන්න එපා. ඔබ සත්‍ය දකින්න විට මේ සිතට රැවටෙන්නේ නැහැ. මේ සිතේ සත්‍ය එවිට මේ මේ මායාකරුවා එතනින් පරාද වෙනවා. එවිට ඔබ ජය ගන්නවා. එවිට ඔබ මේ සිතේ මායාවට වහලෙක් වෙන්නේ ඔබ ඔබේම සිතේ වහලෙක් සිරකලුවෙක්. ඔබ දන්නවද ඒක? අපි ඒක දැනගන්න ඕනේ. අපි අපේම සිතට රැවටුනොත් සිත කියන විදිහට යනවා කියන්නේ අපි සිතේම වහලෙක් සිරකරුවෙක් වෙලා. අපි හිරගෙදරක ඉන්නේ. කොහෙද හිරගේ? අපේම සිත කියන හිරගෙදර. ඇතුලේ අපි ඉන්නේ. සිත අපිට මාංචු දාලා තියෙන්නේ. සිතට පිටින් යන සිත ඉඩ දෙන්නේ නමුත් මේ සිත අභිබවා යන පරම සත්‍යයක් තියෙනවා. මේ පරම සත්‍ය අවබෝධ වෙනකොට මේ සිත බිඳ වැටෙනවා, අභිභව යනවා. ඒ විට කිසිදා දුකක් ඇති වෙන්නේ මේ සිත මායාව ඔබට දෙන බොරුව නිසා ඔබ දුක් විඳිනවා. හැබැයි මේ සිතේ මායාව ඔබ දකිනවා කියන්නේ කිසිදා දුකක් ඇති වෙන්නේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ දුකෙන් මිදෙන මඟ. අන්නේ දුකෙන් මිදෙන මඟයි මේ සිතේ සත්‍ය දකින මඟ. සිත කියන්නේ කුමක්ද? සිත කියන්නේ සිතට එන අරමුණු වලට. මේ මොහොතේ ඔබ සිත දිහා බලන අරමුණ මොකක්ද? ඔබට හිතෙන දේ තමයි අරමුණ කියන්නේ. අන්නේ අරමුණ තමයි අපි අල්ල ගන්න ඕනේ. ඒ අරමුණ තමයි අපිව මේ මේ අමාරුවේ දාන්නේ. යමෙකුට සිතට අරමුණක් ඇවිල්ලා නිමීද තව කෙනෙකුට ගහන්නේ, තව කෙනෙකුව මරන්නේ. තව කෙනෙකුව මේ අද සමාජයේ ඔබ දකිනවා මේ නිවුස් එකේ මහානකොට පුදුම විදිහේ වේසනයක් තියෙනවා. මේ සිතට වහල් වීම නිසා අපිට දන්නේ නෑ ලෝකේ මේ ව්‍යසනයේ තියෙන වැඩිම රටද කියන්නේ. මොකද අනිත් රටවල අපිට මේ තරම් දේවල් ඇහෙනවද කිය අපිට අපි දන්නේ නෑ. නමුත් අපි දන්නවා මේ නිවුස් අපිට අහන්න බෑ. බලනකොට මේ ළමයි පොරවෙන් ගහලා අම්මලා මරලා. සමහරලාට පුදුම හිතන සමහරලාට දරුවෝ මරනවා සමහරලාට දරුවෝ දෙමව්පියෝ මරනවා සමහරලාට හිතා ගන්න බෑ සමහරලාට අපි අපි මේ ඔබට අත්දැකීමක් තියෙනවා නම් මේ මේ කොයිතරම් මේ සිතට වහල් වෙලා මේ මේ සිතට වහල් වුණු ඒ ඒ අයට අපිට මේවා කියලා දෙන්නත් බෑ. ඒ අය ඒ තරම්ම වියරු වැටිලා සිතටම වියරු වැටිලා තණ්හාව ආසාව පස්සේ දුවන සිත පෙන්නන මායාව හරියට අර පළඟැටිය පහන් දැල්ලට පැනලා පැනලා පළඟැටිය පිච්චිලා මැරෙනා වගේ මේ මිනිස්සු සැප කියන මායාවට කොටු වෙලා පුංචි දරුවෙක් විදිහට මේ ලෝකේ සමනලෙක් වගේ පුංචි දරුව ප්‍රභාස්වර සිතකින් මේ ලෝකේ එළිය දැකලා අවසානයේ මහා මිනිමරුව දාමරිකයෝ හොරු මංකොල්ලකාරයෝ විදිහට බලන්න මහා මහා කේද ජනක විදිහට අසරණ වෙලා. ඇයි ඒකට හේතුව? සත්‍ය ධර්මයේ සැඟවී යාමයි. බෞද්ධ සමාජයේ අසරණ වීමයි. මිත්‍යා දෘෂ්ටික ආගම් වලින් බෞද්ධ දර්ශනයේ සැඟවී යාමයි. අද අපි දකිනවා ගාත කියනවා. තාලෙට ගාත කියනවා. මේ වගේ මේ සූත්‍ර කමඨහන් මේ සිතට එන අරමුණ දැකලා මිදෙන ඒ ඒ මේවා මේ රතන සූත්‍රය කියන්නේ මේ සිතෙන් මිදෙන හැටි. මේ සතර අතිපට්ඨාන කියන්නේ ගාතාවක් මන්තරයක් නෙමෙයි සිතෙන් මිදෙන හැටි. ලෝකේ බොරුවක් කිය කී කාටද කියන්න පුළුවන් ගාතාවක් විදියට. කවුරු හරි ගාතාවක් විදිහට කියනවා ලෝකේ බොරුවක් ලෝකේ බොරුවක් ලෝකේ බොරුවක් මේ වගේ තමයි අපිට ගාතා ඇහෙන්නේ මේ ගාතාවේ තියෙන ලෝකේ විනීය ලෝකේ විනීය ලෝකේ කියන්නේ ලෝකේ මේ මිදෙන්න මේක ගාතාවක් වගේ තාලෙට කියනවා මොනතරම් මොනතරම් ඇත්තටම අපිට හිතා ගන්න බෑ දැන් මේකේ තියෙන pāli වචන ඒක නිසා එක පැත්තකින් දන්නේ නැහැ කියලා තේරෙනවා මේකේ සද්දේ අර්ථයක් මොකුත් දන්නේ නැහැ ඔහේ මෙහෙම මෙහෙම අපිට මෝඩයෝ වගේ ඉන්න පුළුවන්ද අපිට මේ අවිද්‍යාවට මෙහෙම යට වෙන්න පුළුවන්ද? මේ ධර්මයේ කියන්නේ බුදුන් වහන්සේ මේ මේ හැම සූත්‍රයකම නිවන් මඟ පෙන්නනවා. මේ සිතට එන අරමුණේ ඇත්ත දකින්න ඇති තියෙන. වෙන මුකුත් නැහැ. එයමයි තියෙන්නේ. සතර සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සන විනේය ලෝකේ කායानु කායේ කායानुපස්සී විහෙරති. ලෝකේ බොරුවක් බව දකින්නේ කයෙන් කය මිදෙන ආකාරයට විහරණයට යන්නයි. විනේය ලෝකේ අන්න එහෙම වුණොත් තමයි විනේය ලෝකේ කායේ කායානුපස්සී විහෙරති එහෙම වුණොත් තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වලින් මිදෙන්නේ ශෝක පරිද්දවාන සමතික්කමාය ඥායස අධිගමාය නිබ්බානස සච්ච කිරයයි කියන පංචවිධ ආනිසංස හිමි වෙන්නේ සතර සතිපට්ඨානේ තියෙන්නේ ගාතාවක් කියන්න නෙමෙයි හැම වචනයකම තියෙනවා මේ කායනුපස්සනාව විනේය ලෝකේ කායේ කායනුපස්සී විහෙරති මේ විනේය ලෝකේ වේදනාය වේදනානුපස්සී විහෙරති විනේය ලෝකේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති විනේය ලෝකේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මේ කය රූපේ ලෝකේ ඇත්ත කරගෙන අපි හිත අපි මේ අපි මේ හිතන් ඉන්නවා මේ මට මේ මට මේ මම ඉන්නවා මේ මට කයක් තියෙනවා මේ මේ මේ මේ මේ රූපේ මගේ මේ වගේ අපි රවටලා ඉන්න එකෙන් මුදව ගන්න කායानुපස්සනාවති. ඒකේ ඒ අපි මේ වෙනම කායानुපස්සනා දේශනා ඔබට ඉදිරිපත් කරලා තියෙන ඔබට දකින්න ලැබේ මනාකොට. රූපේ පරජානාති මේ අපිට බාහිර පේන හැම දෙයක්ම මේ හැම මේ ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප වර්ණ රූප වර්ණ ශබ්ද ගන්ධ මේ හැම රූපේ රූපේ කියලා කතා කරන්නේ ඔක්කොම රූපේ පජානත් කියන්නේ ඇත්ත දකින්නවා එතකොට මොකද මේක බොරුවක් කියලායි පේන්නේ. අපි ඒක තමයි පෙළදහම පෙන්නකොට දර්ශන දේශනාවලදී අපි ඉදිරිපත් කරේ බාහිර පොතක් අපිට හම්බ වෙන්නේ කියලා. පොත කියන්නේ අපි හිතින් හදාගත්ත නාමයක් කියලා. අපි හැඩතලයකට ගැට ගහලා තියනවා කියලා. නාම රූප දෙක එකතු වීම නිසා අපි සිතුවිල්ලක් ඇදලා තියනවා කියලා පොත කියලා. අන පොත කියන මේ රූපේ මිදෙන එකයි කායනුපස්සනාවේ තියෙන්නේ. එතකොට පොත විතරක් නෙමෙයි අපි අපි දකින කණ්ණාඩියෙන් බලන අපේම රූපෙත් බොරුවක් වෙනවා. ඒකත් සිතුවිල්ලක් වෙනවා. මේ සියල්ලම සිතුවිල්ලක් වෙනවා. සිතුවිල්ල මායාවක් සිතුවිලි කියන්නේ ලොකු මායාවක්. නමුත් මේ සියල්ලම සිතුවිල්ලක් වෙලයි සිතුවිල්ලෙන් මිදෙන්නේ කියන එකයි අපි ඔබට පෙන්නුවේ ප්‍රතිපදාව පුහුණු වෙනකොට ඉස්සෙල්ලම අපි හිත දකින්න ඕනේ. ඉස්සෙල්ලම අපි මේ හිත දකින්න උනන්දු වෙන්න ඕනේ. චංජන් ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති කිව්වේ ඒකයි. අපි හිත දකින්න පුරුදු වෙන්න ඕනේ. අපි සිහිය තියෙන්න ඕනි අපිට. හොඳට සිහිය අපි වැඩි කරගන්න ඕනි. අපි සමහර විට කවදාවත් මේ ධර්මයට ඇවිල්ලා නැතුව ඇති. මේ අහන ඔබ කවදාවත් ධර්මයට ඇවිල්ලා නැතුව ඇති. එහෙනම් ඔය පළවෙනි දවසේම මෙහෙම හිතන්න. මේ හිත හැමතිස්සෙම දුවනවනේ එක එක ඒවා හිතට එනවනේ. මම මේ එක තැනක පොඩ්ඩක් නිදහස් වෙලාවක විවේක වෙලාවක මේ හිත බලන පොඩ්ඩක් මීට වැඩි අපි හිතන්න ඕනි කියන එකට එන්නේ. එතකොට ඔබට සිහිය එළඹෙයි. ඔබ එක තැනක එක එක තප්පරයක් එක මොහොතක් එක ෂණයක් එන සිත මේ මොහොතේ සිත මොකද්ද කියන එක බලන්න. ඊට පස්සේ ඔබ එහෙම තව සිතක් දකින්න උත්සාහ කරනකොට ඔබට තේරෙයි සිත විසිරෙනවා. එහෙනම් ඔබ සමතේ වඩනවා කියන්නේ මේ අමුතු වචන නෙමෙයි. ඔබගේ ඉස්සරහා තියෙන කුමන හෝ අරමුණකට හිත තියාගෙන ඒ හිත පිට පිටට හිත විසිරෙන්නේ නැති වෙන්න තියාගන්න උත්සාහ කරන්න. ඕක තමයි සතරිස් කමටහන් කියන්නේ වෙන මුකුත් නෙමෙයි. බුදු ෆිල්ම් එකට හිත තියාගෙන එක බුද්ධානුස්සතිය. මේ වගේ තින් කියත හැකි ගොඩක් ඒවා. නමුත් 40 ඒ කමඨහන්ම තියෙන්නේ. ඒ දස කසීන තියෙන්නේ. ඒවා ඒවා ඉච්චර වචන වලට බය වෙන්න එපා. ඔබගේ ශරීරයට S2 පියාගෙන ඔබගේ ශරීරයේ ඉන්න ඉරියව්වට හිත තියාගන්න. ඒත් සති කමඨහනක් තමයි. හිත විසිරෙන්නේ නැත්නම් ඒ තමයි සිහිය. එයයි වැදගත් වෙන්නේ මේ නිවන් මාර්ගය යන කෙනාට. ඒක තමයි මූලික අධියර සමතය. ඒකෙන් ගන්න පන්නරය හරියට නිකන් අපි අර යුද්ධයට ගෙනියන ආයුධය හදා ගන්නවා වගේ තමයි. ඒ පන්නරය අවශ්‍යයි. මේ සිත මෙල්ල කරන්න ඕනේ. මෙයා කුළු හරකෙක් වගේ දුවනවා හැමතරම්. ඉතින් අපිට එහෙම හිතුවා කියලා මෙල්ල වෙන්නේ නැහැ. ඉස්සලම මේ සිත හොඳින් සිහිය පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. නිසා අපි ඒ කියන්නේ අපිට අපිට මේ සිත දකින්න ඕනි. හැම මොහොතම සිත දකින්න උත්සාහ කරනකොට කොහොමත් යට සිහිය පිහිටාන යට හිතෙනවා. එයා ඒකට කටයුතු කරනවා. එතකොට ඔබ හැම මොහොතෙම ඔබේ සිතම කවර් කරන්න ඕනි. ඒක නේද ඔබට දැනුනේ. අපි මේ මේ දේශන අහන අයටත් එක්කලා මෙයා කියන්නේ. එහෙම නේද ඔබට දැනුනේ. ඔබේ සිත ඔබ හැම මොහොතෙම ෆෝකස් කරනවා නේද? සිය ඔබට දැනෙනවා නේද? දැන් මුලින් ඔබ ඔබ හිතලා කරන්න මේක කම්මැලි නැතුව. මේකට අර නීවරණ කියනවානේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා. ඒ කියන්නේ කම්මැලිකම, අලසකම, නිදිමැති නිදමතිකම තන් ඔය රස කෑම පස්සේ එහෙම නැත්නම් ඔය ටීවී එක බලනවා වගේ වර්ණ පස්සේ ඔය ඒ දුවන ඒ ඇස කන දිව නාසය එක එකව අපිට අරමුණු දෙනවනේ ඒව පස්සේ අපි දුවනවා එතකොට අපිට හිත පේන්නේ අන්න ඒක පොඩ්ඩක් දකින්න ඕනේ ඒකත් සිහියෙන් දකින්න පුළුවන් මේ සිහිය වර්ධන වුණා ඔක්කොම පේන්න ගන්නවා හැබැයි මුලින් අන්න ඒක ඔබ මේ මහා නුවණකින් එන්න ඕනේ මේ මේ සිතත් එක්ක යන සත්‍ය දකින කතාවට. මේ එතන ඉඳන් අපි අපි මුකුත්ම නොදන්න කෙනාට ඉඳන් කතා කරන්න අපි කැමතියි. මොකද ඒ අය මේ මාර්ගෙට එන්න ඕනේනේ. ඒ අය පවුනේ ඒ අය ඒ අය සසර දුකට වැටෙනවනේ. ඒ අයත් මිදෙන්න ඕනේනේ. ඒ ජීවිත කාලය ගෙවෙන්න ගෙවෙන්න ඒ අය දුක දුක පැත්තටමනේ ගලන්නේ. පවුනේ අසරණ වෙනවනේ. සමහර අය මේ ආමිසයට ගිජු වෙලා ඒකයි ධර්මයේ කියලා හිතාගෙන මල් තියේ තියේ වැඳ වැඳ වයසට යනකම් අපි අහුවම අම්මේ මොනවද කරලා තියෙන කියලා එච්චරයි කරලා තියෙන්නේ. අනේ ඇස්වල කඳුළු පුරවගෙන කියන්නේ අනේ පුතේ අපි මුකුත් දන්නේ නැහැ කියලා. ඉතින් අපි මොකක්ද මේ කරන්නේ? අම්මලා එකට බැහැ වෙලා. ඒත් කරන්න දෙයක් නැහැ මේ මොහොතේ හැරි අපි පටන් ගන්න ඕනේ. මේ සිත ගැන හුඟා පරිස්සමින් ඉන්න ඕනේ. මේ සිත හුඟක් අපි අධ්‍යයනය කරන්න ඕනේ. මේ සිතට එන අරමුණු තමයි සිත කියන්නේ. අරමුණු නිසා තමයි අපි දුකට වැටලා තියෙන්නේ, සේරම රැවටිලා තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් නවකයින්ට, තරුණයින්ට බොහොම බොහොම බොහොම හොඳයි පින් ඇත්තෝ මේ දේ ඇහෙනවා කියන්නේ මහා පිං ඇත්තෝ අත්තරින්න එපා. පුතේ දුවේ මහා පිංවත් මේ දරුවනේ අත්තරින්න එපා. අපි මේ කියන්නේ අපේම දරුවෝ වගේ ඉන්න සමාජ පිරිසට අතරින්න එපා. මේ සද්ධර්මයේ ඔබට කවදා හෝ රැකවරණ වේවි. වෙන සරණක් නම් ඔබට නෑ නැත්ති මේ සරණං අඤ්ඤං මේ බුද්ධ කියන්නේ පුතේ මැටි පිල්මෙට නම් නෙමෙයි. අනේ පුතේ දුවේ අමාරු වැටෙන්න එපා. බාහිර රූපයකට ගැට ගැහෙන්න එපා. බුද්ධ කියන්නේ ඔබේම සිතේ සිතුවිලි නැති තැන හරි සාන්ත සෝයයි. එතන බුදුන් වැඩ ඉන්නවා. හැම සිතකම බුද්ධ ස්වභාවයක් තියෙනවා. ඔබ අපරාධ කරුවෙක් වෙන්නේ ඔබ මිනිමරුවෙක් වෙන්නේ ඔබ හිත හිත කියන විදිහට ඔබට දරා බැරි කොච්චර දේවල් තියෙනවද? එතනට වැටෙන්නේ ඒකාන්තයි. අපි මහා කරුණාවෙන් දිනේ අනේ අසරණ දරුවනේ හිතට වියරු වැටෙන්න එපා. මේ හිත ඔබව සිරකරුවෙක් කරගෙන ඔබෙන් වැඩ ගන්නවා මායя වගේ, මල පෙරේතයා වගේ. ඔබ ආසාව කියලා හිතාගෙන ওই සතුටින් දිව්වට ඔබ ගිනි ගොඩකපත් වෙනවා. ඔබ පුදුම විදිහට අසරණ වෙනවා. ඉතින් ඒක ඔබට වෙන දවසට ඔබට දරා ගන්න බැරුව ඔබ අතින් වැරදි ගොඩාක් සිද්ධ වෙනවා. එදාට ඔබ හරි පව්. එදාට අපි මොනවද කියන්නේ? අපිට කරන්න දෙයක් නැහැ. ව්‍යසනකමට වැටෙන්න එපා දරුවනේ. අපිට මේ මාධ්‍ය බැලුවාම මේ මේ මේ අපේ රටට වෙලා තියෙන විනාශය බැලුවාම අපිට තේරෙනවා බෞද්ධයාට වෙලා තියෙන පළවෙනිම ව්‍යසනේ ධර්මයේ අහිමි වීම ඔබ කියයි මේ අපේ ආඳුරර ගොඩක් ඉන්නේ මේ ગાත කියන්නේ ශෝකයට මේ මල් පූජ කරන්නේ ශෝකයට ඔය පෙරහැරවල යන්නේ අපිත් ඔය දහම් පාසල් යන්නේ අපි මේවා කරන්නේ ඒව වැරදිද? ඒවයින් වැඩක් නැද්ද? නැහැ පුතේ. මේ සමාජයේ ධර්ම ගිලිහිලා පිළිගන්න පුතේ, පිළිගන්න දරුවනේ. මේ ඔබ දහම් පාසල් යනවා. එතනත් තරගයක් නෙමෙයිද තියෙන්නේ. එතන විභාගයක් නෙමෙයිද තියෙන්නේ. කවුද පුතේ එතන ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ. එහෙනම් එයාගෙන් අහන්න පුතේ මේ දුකෙන් මිදෙන මඟ අපිට කියලා දෙන්න කියලා ඔබට ඒ අසරණ කමින් ඔබ පුංචි කාලෙම ගොඩ ගන්නවා නම් ඒ මහා උත්මයන් වහන්සේට ඇත්තටම ඔබ ඔබ ඇත්තටම වඳින්න ඒ ඒ මහා උත්මයන් වහන්සේ නමක් කියනන් එතන වැඩ ඉන්නවා තරගයකට යවනෝ නම් විභාගයට පුරුදු කරලා තරගයට යවලා ඔබව තවත් කෙලෙස් ගොඩකට ගැට ගන්නවා පුතේ ඔබ අවාසනාවන්තයි අපිට වෙන කියන දෙයක් නැහැ ඒක ධර්මයේ නාමයෙන් කරනවා නම් පුදුම අපරාධයක් අද අපේ භික්ෂුන් වහන්සේලා පවතරයට අහු වෙලා විභාග වලට අහු වෙලා මේ මේ මේ ග්‍රන්ථ দূරයට කොටු වෙලා පොත පොතටම ඇබ්බැහි වෙලා මහා අවාසනාවන්ත කේජනීය තනකට වැටිලා නමුත් මේ සිතෙන් මෙදෙන මහා සාන්ත සෝයක් තියෙන මේ උතුම් අමා ධර්ම කියන්නේ වචන ගොඩක් නෙමෙයි සිතුවිලි වලින් මෙදෙන්න ඕනි මේ අපි සිත කියන කියන දේ කළා හරියන්නේ නැහැ ඒ කෙලෙස් හිතම තමයි අපේ හාමුදුරනට කියන්නේ මේ විභාය කරන්න අර්ග කරන්න රාජකීය පඬිතකම ගන්න ඕනි අර ත්‍රිපිටකාචාර්යකම ගන්න ඕනි මම මේක කරන්න ඕනි කියලා මේ හැමෝම වලට දාලා තියෙන ওই සිතම තමයි පෘථග්ජන සිතක් තියෙන්නේ ඒකයි එහෙම වෙලා තියෙන්නේ මේ එකක්වත් වැදගත් නෑ ඇත්තටම බුදුන් වහන්සේගේ සමයේ බුදු සමයේ අපිට පොටිල භික්ෂුන් වහන්සේ වගේ එවැනි භික්ෂුන් වහන්සේලා ඕන තරම් අහන්න ලැබෙන. එයාගෙන් වැඩක් නැහැ. අපි කෙලින්ම කියන වැඩක් නැහැ. ඒ ඒ ප්‍රායෝගික වෙලා නැත්තම් පළක් නෑ. අපි හෙට අපි හෙට මේ ශරීර කූඩුව පොළොවට පස් වෙලා යාවි. ඒත් මේ වචන ටික ඔබට තියලා යනවා. මේක දායාදයක්. බුදුන් වහන්සේගේ ඒ දායාදේ තමයි ඒ සද්ධර්මයේ. ඒ සද්ධර්මය අවභාවිතා කරනවට අපිට කිසිම අපි ඒක අපි කියන්නේ ඒක හොඳයි කියලා. ඇයි තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට දායාදේ දීලා දෙනවා. ඒ වගේ බුදුන් වහන්සේ මේ සත්‍ය ධර්මයේ ඒ සාර අසංකේ අපි කියනවානේ කල්පලක්ෂත් වෙනු පුරලා මේ දායාදේ ඔබට දෙන්නේ දුෂ්කර ක්‍රියා කළ මේක අවබෝධ කරගන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කොයිතරම් මහා කරුණාවකින් නේද මේ වීරය ගන්න. ඒ දායාදේ අද ඔබට තියෙනවා. ඔබ දරුවෙක් විදිහට කුඩු ගහලා ඒ තාත්තගේ දායාදේ ඇත්තරම නැත්තර නැති කරලා දානවා ඔබ මේ විභාගයක් අල්ලගෙන අපේ මේ සංඝ පීත්‍රුන් වහන්සේලා මොනවද අපේ මේ කරන විකාර දෙයියනේ ඇත්තට අපිට වෙන කියන දෙයක් නැහැ දෙයියන්ගේ සරණ තමයි මෙයට තියෙන්නේ. බුදුන් වහන්සේ පේන්නේ මේ ධර්මයේ බුද්ධ මේ බුද්ධ සිත ඔබ දකින්න ඔබේ සිත තුලින් එක මොහොතක් දකින්න පුළුවන් නම් අපේ ආහඳුරන එක මොහොතක් මේ සිත ඇතුලේ බුදුන් දැකලා අපිට කියන්න සිතුවේලි වලින් මිදුණු තැනක් මේ සිතේ තියෙන අපේ ආහඳුරනේ අන්න එතනට එන්න මේ මේ මේ අපේ රටේ ඉන්න මේ අහිංසක දරුවන්ට එතන පෙන්නන්න. එතන පෙන්නන්න. මේ අරමුණු අරමුණු පස්සේ දුවන සිත නවත්තන්න පුරුදු කරන්න. සිහිය පවත්වන්න පුරුදු කරන්න. හැම පන්සලකම හැම දහම් පාසලකම සත්‍ය ධර්මයේ දේශනා කරන්න. මේ සමාජ වේසනය මහා කේද කේදජනකයි. ඒකට හේතුව වික්ෂුන් වහන්සේලා මේ ධර්මයෙන් පිට යෑමයි. අපි ඒක දකින්නේ මෙහෙමයි. අපි කාටවත් දොස් කියනව නෙමෙයි. අපිට කරුණා කරන්න. අපේ අපිට වෙන අදහස් මුකුත්ම නැහැ. කිසිම අදහසක් නැහැ. සිතට එන අරමුණ දකින්න. අරමුණ දකින්න සතර සතිපට්ඨානය තුල තියෙන ඒ දේමයි ඒ දේමයි කළ යුතුන්නේ. සිතට එන අරමුණ දකින්න. සබපාපසකරණ කියන්නේ මේ සියලු සිතුවිලි, රාගදේශ මොහසිතුවිලි, ඒවා කුසල්, ඒවා පාපක සිතුවිලි. නමුත් කුසලස උපසම්පදා කියන්නේ සිතේ සත්‍ය දකින තැනයි කුසලයේ උපසම්පදාව තියෙන්නේ. සචිත්ත පරියෝදපණං සිත දමණය කිරීමයි චිත්ත දමනයක් මේ සිද්ධ වෙනවා සත්‍ය දකින තැන. එයයි සියලු බුදුරුන්ගේ අනුශාසනය. එයයි සියලු බුදුරුන්ගේ අනුශාසනය. ඒ තම බුද්ධානුශාසන. ඉතින් අපි එතනට එන්න ඕනේ. අපි මේ ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ අතිශයින් දුර්ලභයි අවබෝධ කරගත්තා එක් දේශනා කරනවා කියන්නේ මේ මුවින් නම් පිටවන්නේ නැහැ වෙන වචනයක්. මේ ධර්මයේම අර මේ ධර්මයේ සත්‍ය අර වෙන වචනයක් අපවගේ මුවින් පිටවන්නේ නැහැ. මේ අරමුණ දකින්න අපි ගියවර දේශනා කීපෙම ඔබට පෙන්නවා පැය 24ම සිතට අරමුණු දිහා බලන ආකාරය ඔබ පුහුණු කරන්නයි ඉදිරිපත් කළේ. දැන් මේ මොහොතේ අපි අලුත් දෙයක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔබ දැන් මේ සිත දකිනවා. ඔබට දැන් මේ සිතට එන අරමුණු පේනවා. සමහර විට ඔබට පසුව පේනවා වෙනකොට ඔබේ දියුණුව අනුවයි සිදුවන්නේ. සමහර සිත ගියාට පස්සේ ඔබට දැනෙනවා. එහෙම හරියට ඔබ මේ සිතම දකින්න හුරු කරන්න. ඔබ මේ රැවටෙන්න එපා. තවත් අසරණ වෙන්න එපා. අසරණ දරුවනේ ඔබලා මේ ධර්ම මාර්ගයට එන්න. අසරණ දෙමව්පියනේ ඔබලා ඔබලත් මේ දුකට මිදිලා මේ දරුවන්ගේ සිත්වල ගින්නෙන් මිදෙන මේ මාර්ගේ පෙන්වන්න. අසරණ අම්මලා තාත්තලා වයසක අපේ අම්මලා තාත්තලා වයසයි කියලා හිතන්න එපා. Taman ඉන්න තැනින් සිත දකින්න. සිහිය පවත්වන්න සත්‍ය දකින්න සත්‍ය ධර්මයේමයි ඔබට කවදා හරි පිළිසරණ තියෙන්නේ වෙන අන් සරණක් නැහැ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං අසරණ අපේ සමාජයටම අපි කියන්න කැමති මේ බුද්ධ ස්වභාවයේ සිතුවිලි වලින් මිදුණු තැන මේ සිත්තර හැම සිතකම තියෙනවා. මේ සත්‍ය දකින්න කෙනා ශ්‍රාවක බුදුන් බවට පත් වෙනවා, බුද්ධ පුත්‍රයින් බවට පත් වෙනවා, සැබෑම බෞද්ධයින් බවට පත්වන්නේ එවිටයි. ඒ වගේම තෙරුවන් සරණ යන හැටි මේ හැම දරුවෙක්ටම කියලා දෙන්න අපේ දෙමව්පියෝ අද අදම කටයුතු කරන්න. මේ සත්‍ය ධර්මයේ මෙයට ඕනි මේ ව්‍යසන මේ අපරාධ මේ මේ සිත පාලනය කරගන්න බැරුව මේ දරුව විඳින දුක අපි දකිනවා. මේ සමාජ ව්‍යසන වලින් හොඳට පෙන්눔 කරනවා. දරුවෙකුව කෑලි කෑලි කපලා දාලා දාන්න පුළුවන් තරමට සමාජයේ වියරු වැටිලා. දරුවන්ට දෙමව්පියෝ මරන්න පුළුවන් තරමටම මේ සමාජයේ වියරු වැටිලා. දැන් මේ සිත මේ ඔක්කොම කරන්නේ. මේ සිතයි මේ වියරු වට්ටන්නේ. අපිට මේ මේක තවත් බලාගෙන මෙහෙම අපි ඉන්නවනම් කටවාගෙන අත්‍තරම අපි මේ ධර්මය අවබෝධ කිරීමෙන් කුමන පළක්ද? අපි මේ සත්‍ය දැකලා අපි මිදුණා. ඒක හරි. නමුත් මේ අසරණයින්ට මොකද වෙන්නේ?